ශ්‍රද්ධාවත්ම සංකේතයෙන් අද මේ සංවාදයට ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වන්නේ ආනාපාන සති සමාධි භාවනාව විදර්ශනාවට කරවන ආකාරය පිළිබඳව සරල ධර්ම දේශනාවක්. විදර්ශනාව වෙන ආකාරයෙන් ආනාපාන සති සමාධි භාවනාව කළ හැකි ආකාර කිහිපයක් තිබෙනවා. අනුමින්ම ආනාපාන සතිය සමාධි භාවනාව සමතයක් වශයෙන් කෙනෙකුට දිනු කරන්නට පුළුවන්. එසේ සමතයක් වශයෙන් දිනු කරන දානාපාන සති භාවනාව පසුව විදර්ශනාවට හැරවීම එක් ක්‍රමයක්. තවත් ක්‍රමයක් තිබෙනවා මුල ඉඳලම සමතය සහ විදර්ශනාව යන කොටස් දෙකම වැඩෙන ආකාරයෙන් ආනාපාන සති සමාධි භාවනාව ප්‍රගුණ කිරීම. මේක කියන්නේ නුබනන්ද භාවනා ක්‍රමය කියලා. තවත් ක්‍රමයක් තිබෙනවා ආනාපාන සති සමාධි භාවනාව 16 ආකාරයකින් ප්‍රගුණ කිරීම. මේ පිළිනොත් සමතේ සහ විදර්ශනාව කියන කොටස් දෙකම දියුණු වෙනවා. අද අප ප්‍රකාශ කරන්නේ ආනාපාන සතිය සමත වශයෙන් තරමද්දරට වඩලා සිටින යෝගාවචරයෙකු විසින් එය කෙසේ විදර්ශනාවට නැගී යුතුද යන ආකාරය පිළිබඳව සරල සුළු ධර්ම කරුණක් පමණයි. ආනාපාන සති සමාධි භාවනාව ප්‍රගුණ කරන යෝගාවචරයාට අත්දකින්නට හැකියාව ලැබෙනවා. එන්න එන්නම ආනා ආස්වාදය සහ ප්‍රාස්වාදයේ තියෙන වෙවි තියෙන වෙවි යන ආකාරය. මෙලෙස ආස්වාද ප්‍රාස්වාද තියෙන වෙවි තියෙන වෙවි ගොස් එක් අවස්ථාවක් උද්ගත වෙනවා ආස්වාද ප්‍රාස්වාද මනසට නොතේරුම් යන සත්‍යයක්. මෙලෙස ආස්වාද පාස්වාද මනසට නොතේරීම ගියාට පසුව කල යුත්තේ ඒ ආස්වාද පාස්වාද වදින තැනම හිත පිහිටවාගෙන සිටීමයි. ආස්වාදය හෝ පාස්වාදය නාසයේ අග කොටසේ නැත්නම් තොල් අග කොටසේ ඕ කවර තැනක හෝ වදින හැටි ඊට පෙර ලෝකාවචරය අත්දැකලා තිබෙනවා. එම නිසා ඒ ආස්වාද ප්‍රාසාස වදින සැනම සිත පිහිටුවාගෙන සිටිනවා අර ආස්වාද ප්‍රාසාස නැතිවී ගියාට පස්සෙ. මෙසේ ඒ ආස්වාද ප්‍රාසාස වදින සැනම සිත පිහිටුවාගෙන සිටින විට නැවත ආස්වාද ප්‍රාසාස දැනෙන්නට පටන් ගන්නවා. නැවතත් ආස්වාද ප්‍රාසාස ක්‍රමයෙන් නැතිවී යනවා. ඊට පස්සෙ නැවතත් අර ආකාශ ප්‍රාපාස වදින තැනම සිත පිහිටවාගෙන සිටිනවා. මේ ආකාරයෙන් නැවත නැවත ආකාශ ප්‍රාපාස නොතේරීම පිළිබඳ පසුව ආකාශ ප්‍රාපාස නොතේරිය යන කාලය දීර්ඝව පවතිනවා. බොහෝ වේලාවක් ආකාශ ප්‍රාපාස නොතේරී පවතිනවා. මෙන්න මේ අවස්ථාවේදී මේ ජීවිතයේදී හෝ කලින් භවයකදී විදර්ශනා භාවනාව කර ඇති කෙනෙකුට පහසුවෙන් අත්දැකීම් ලබන්නට පුළුවන් වෙනවා. එම නිසා එවැනි කාරණේ සත්‍යයක් තිබෙනවාද කියලා උරගා බැලීමට අර ආස්වාද ප්‍රාස්වාසන තේරී ගියාට පසුව මේ අන්දමේ මේ තුමාට කටයුතු කරන්නට පුළුවන්. දැන් ආස්වාද ප්‍රාස්වාස තේරෙන්නේ නැහැ. සිත නිසලව වාගේ පවතිනවා. මේ අවස්ථාවේදී සමා ඉන්ද්‍රණීය ශරීරයේ දෙස සිතින් බලනවා. සිතින් බලලා හිඳින ශරීරයේ සිටට වැටෙනවා ඒ සිටට වැටුණාට පසුව හිඳිනවා කියලා මෙනෙහි කරනවා ඊට පසුව මේ ශරීරයේ සැතෙන කොටස් තියෙනවා පොළවේ ගෑවි ඇති කොටස් පසු පස කොටස පොළවේ ගෑවිලා තියෙනවා ධන හිස් කොටස ගෑවිලා තියෙනවා විදුඹ කොටස ගෑවිලා තියෙනවා මෙන්න මේ එක එක කොටසක් ගැන ඒ ගෑවි ඇති තැන් ගැන ඊළඟට මෙනෙහි කරනවා හිඳිනවා කියලා අර හිඳින ශරීරයේ මෙනෙහි කර ඊට පස්ව හැතෙනවා කියා පසුපස හැටි ඇති තැන බලනවා සිටින්. ඊට පස්සේ නැවත හැඳිනවා කියලා ශරීරයේ හැඳින ශරීරයේ දෙස බලලා හැටෙනවා කියලා ධනිෂ් කොටස පොළවේ ගෑවිච්ච ආකාරයට සිටින් බලනවා. ඊට පස්සේ නැවතත් හැඳිනවා කියලා හැඳින ශරීරයේ දෙස බලලා විලම්භ කොටස ශරීරය විලම්භ කොටස පොළවේ ගෑවිච්ච ආකාරයේ බලනවා හැටෙනවා කියලා. මෙලෙස ඉඳිනවා හැටෙනවා ඉඳිනවා හැටෙනවා ඉඳිනවා හැටෙනවා කියලා ශරීරයේ එක් පැත්තක් බලන නිම වූ වාට පසුව අනිත් පැත්තට එලෙසින්ම කටයුතු කරනවා හිඳිනවා සැපෙනවා හිඳිනවා සැපෙනවා හිඳිනවා සැපෙනවා කියලා. මේ විදිහට නැවත නැවත නැවත නැවත දිගින් දිගටම භවනා කරගෙන යනකොට අර හැපෙන කොටස් සමහර විට නොතේ යන්නට පටන් ගන්නවා. මේ නොතේ ගිය හැපෙන කොටස් ගැන සිහිපත් කරන්නේ නැතුව තේරෙන හැදෙන කොටස් වලට පමණක් අවධානය යොමු කරමින් හඳුනා ඇතනවා කිය භාවනා ඒ අවස්ථාවේදී කළ යුතු වෙනවා. මේ අවස්ථාව පහු කළාට පසුව තවදුරටත් මේ භාවනාවෙන් නිරතුරුවාට පසුව මේ හැදෙන කොටස් සියල්ලම ශරීරයේට පිටට නොඇති යනවා. අන්න ඒ වෙලාවේදී පිළිපැදියොත්තේ මෙන්න මෙහෙමයි. තමා හැදෙන ශරීරයේ දෙස බලලා හිතනවා කියලා මෙනෙහි කරනවා. ඊට පස්ව ශරීරයේ නලන කොටස දෙස සිතින් බලලා එතන හැපෙනවා කියලා මෙනෙහි කරනවා. සිතබ ඒ නලලේ හැපීමයි මෙතන හැපෙනවා කියන එකෙන් අදහස් කරන්නේ. ඊට පස්ව නැවතත් ඉඳන් ශරීරයේ දෙස බලනවා හදිනවා කියලා ඊට පස්ව අර නලල සම්බලක් දෙකක් සමන යකින් හැපෙනවා කියලා නැවත මෙහෙ කරනවා ඊට පස්ව නැවත හදිනවා කියලා සිහිපත් කරලා අර ඊට පෙර හැපෙනවා කියපු තැනට අඟලක් දෙකක් සමන යකින් ඇතිවෙනවා කියලා නැවත සිහිපත් කරනවා. මේ විදිහට ශරීරයේ එක් පතක් හැඳිනවා, හැතෙනවා, හැඳිනවා, හැතෙනවා, හැඳිනවා, හැතෙනවා කිය බලනවා ශරීරයේ හිතේ හිත ආදේ දක්වා. මේ පාත් ඒ පැත්ත බලා නිමවුවාට පසු ශරීරයේ අනිත් පැත්ත බලනවා, හැඳිනවා, හැතෙනවා, හැඳිනවා, හැතෙනවා, හැඳිනවා, හැතෙනවා ආදී වශයෙන්. මෙහෙම භවනා කරන විට සමහර විට ශරීරයේ සමහර කොටස් හිතට නොහැකි යන්නට පුළුවන්. එසේ නොහැකි ගියොත් අර ඒ නොයෙකුනේ ගිය කොටස් ගැන අවධානය යොමු නොකොට ශරීරයේ සමාධිසිතක ශරීරයේ පෙනෙන කොටස් වල පමණ අවධානය යොමු කරමින් හිඳිනවා හැදෙනවා හිඳිනවා හැදෙනවා කියලා මෙහෙය කරනවා. මේ විදිහට බුදුන් විදකම් භාවනා කරගෙන යන විට සමන වේත මුළු ශරීරයේම සිතට නොඇති යන්නට පුළුවන්. සිත පමණක් ඉතුරු වෙලා පිළිෙන්නාසේ වැටෙන්නට පුළුවන්. හරියට සිත අහසේ තිබෙනවා වගේ ශරීරයේ සිතට වැටෙන්නේ නැහැ. මෙන්න මේ අවස්ථාව උද්ගත වුණාට පසුව එන්න මේ ශරීරය සිතට නොවැටී පවතින මේ සිත් බව මේ සිත් බව මෙතෙක් කියලා අත්දැකීමට ලැබේවායි අදිස්ථාන කරනවා. ඒ කියන්නේ විනාඩි 5ක් තුළ මේ හිස් බව තිබේවා කියලා අදිස්ථාන කරලා කලින් සීම භාවනා කරගෙන යනවා. හිස් බව පැමිණාට පස්සේ ඒ දෙසම බලා ඉන්නවා කිසිදු අපතක්. මෙන්න මෙහෙම සිටින විට විනාඩි 5ක කාලය තුළ හිස් බව පවතිනවා. ඊට පසු ඒ කාලය ක්‍රමයෙන් වැඩි කර ගන්නවා විනාඩි 10කට අධිෂ්ඨාන කරලා. ඊට පස්සේ විනාඩි 15කට අධිෂ්ඨාන කරනවා. මේ විදිහට විනාඩි 5, 10, 15, 20, 25 ආදී වශයෙන් ක්‍රමයෙන් මේ කාලය වැඩි කරගෙන විනාඩි 30ක පමණ කාලයක් තුළ මේ හිස් බවෙන් සිටීමේ හැකියාව උද්ගත කර ගන්නවා, හැකියාව අත්පත් කර ගන්නවා. එසේ මෙන්න මේක පස්සේ අර සිස් භවයෙන්ම සිදුවෙන මේ සිස් භවත් අනිත්‍යයි අනාත්මයි කියලා මෙනෙහි කරනවා. ඒ භව හැම වෙලාවෙම පවතින ධර්මයක් නෙවෙයි නැති යනවා ඒකෙන් එම නිසා ඒක අනිත්‍යයි. ඒ සිස් භව තමයි ඒ වෙලාවේ ආත්මය කියලා ගන්නට යමක් ඉතිරි වී ඇතනම් ඉතිරි වී තිබෙන්නේ එම නිසා ඒ කිස් බව අනිත්‍ය යනකොට ඒ කිස් භවයේ ප්‍රවචන ආත්මයක් නැති වී යනවා එබැවින් මෙතන ආත්මයක් කියලා ගන්නට දෙයක් නැහැ ඒක නිසා අනාත්මයි මෙන්න මේ අවබෝධයේ ඇතුළ මේ කිස් බව අනිත්‍යයි අනාත්මයි කියලා මෙනෙහි කරනවා මෙහෙම මෙනෙහි කරනකොට යම් කිසි සත්‍යයක් හිතට උද්ගතවන්න පුළුවන් මොකක් හරි හිතට සත්‍යයක් උද්ගත වුණ ඒ සියලුම ඇති වෙන ඇති වෙන සිටේ ධර්ම අනිත්‍යයි අනාත්මයි කියලා මෙනෙහි කරමින් මෙනෙහි කරමින් විදේශන භාවනා කරගෙන යනවා මුලදී අනිත්‍යයි අනාත්මයි කියලා මෙනෙහි කරන විට මුලදී මුලදී දැකපු හිතට වැටෙන ධර්ම නැති වී යනවා පසුවට අවස්ථාවක් උද්ගත වෙනවා හිතේ අනිත්‍යයි අනාත්මයි කියවත් නැති නොවන සත්‍යයක් ඒ නැති නොවන පක්ෂය උද්ගතව ඇති වූවාට පසුව ඒ දෙසම සිතින් බලාම සිටිනවා. මේ පක්ෂය සෑම කෙනාටම අත්දකින්න පුළුවන් එකක් නෙවෙයි භාවනාව දිනු කරලා ඇති මේ ජීවිතයේදී හෝ පසුගිය භවවලදී විදර්ශනාව දිනු කරලා ඇති කෙනෙකුට පමණයි මේ කියපු සත්‍යය අචිතත් අත්පත් කරගන්නට හැකියාව ලැබෙන්නේ එම නිසා මේ සත්‍යය අත්පත් කරගන්නට බැරි වෙන පුද්ගලයන් විසින් ආනාපාන සති සමාධි භාවනාව විදර්ශනාවට කරවන්නට ඕන තව කර්මයක් මෙච්චර වශයෙන් පළමුවෙන්ම ඒක කරන්නේ මෙන්න මෙහෙමයි පළමුවෙන්ම මේ අපේ ඇඟ සමසිත නාම රූප දෙක වෙන් කරලා වෙන් කරලා භාවනා කරන්නට පටන් ගන්නට ඕනේ. රූපේ කියන්නේ අපේ මේ රූප ගොඩ අපේ අපේ සිතට පෙනෙන අපේ ඇසට පෙනෙන මේ ඇඟ ශරීරය. ඒ වගේම නාමය කියන්නේ සිතට මේ නාමයේ කොටස් හතරක් තියෙනවා. සිතේ කොටස් හතරක්. සිතට නොඑක ආකාර වේදනා දැනෙනවා. සැප වේදනා දැනෙනවා, දුක් වේදනා දැනෙනවා, මඳහත් වේදනා දැනෙනවා. මේවා සිතේ තියෙන ධර්ම වේදනාව. ඒ වගේම මේ සිතින් අපි නොයෙක් දේවල් හඳුනා ගන්නවා. ආස්වාස කියලා හඳුනා ගන්නවා, ප්‍රාස්වාස කියලා හඳුනා ගන්නවා, රූපයක් කියලා හඳුනා ගන්නවා, ශබ්දයක් කියලා හඳුනා ගන්නවා, ගඳ සුවඳක් කියලා හඳුනා ගන්නවා. මේ විදිහට නොයෙක් දේවල් අපි හඳුනා ගන්නවා. මේ හඳුනා ගැනීම සිතේ තියෙන නාම ධර්මයක්. ඊට අමතරව සිතේ නොයෙක් ආකාර සිතිවිලි තියෙනවා. රූප අලලා ඒ පිළිබඳ සිතිවිලි තියෙනවා. ශබ්ද අලලා ඒ පිළිබඳ සිතිවිලි ඇති වෙනවා. ඒ වගේම ගන්ධ සුවඳ අලලුවා. ජීවිත දැනෙන පාස්කාරගෙන නැත්නම් කායයට දැනෙන ස්පර්ශන ඒ කර්මන වලගෙන හිතට දැනෙන ওই දේවල් අරමුණු කරගෙන සිතිවිලි ගලාගෙන යනවා මේ සිතේ සිතිවිලි මෙලෙසින් පවතිනවා ඒ සාමතරව මේ සිතේ දැනෙන ගැටයක් දැනීම මාත්‍රයක් විඥාන ගැටයක් පවතිනවා මෙන්න මේ සිතේ මේ කියපු කොටස් හතර තියෙනවා ඒ කියන්නේ වේදනාව සංඥාව සංඛාර විඥාන කියන කොටස් හතර. අපි මේ විදර්ශනා භාවනාව තුළින් කරන්න යන්නේ අපේ මේ රූප කොටස, අපේ මේ ඇහැට පේන මේ ශරීර කොටස පඨවි ධාතුවෙන් හැදලා තියෙන්නේ ආපෝ ධාතුවෙන් තේජෝ ධාතුවෙන් වායෝ ධාතුවෙන් හැදලා තියෙන්නේ මේක නිරන්තරයෙන්ම වෙනස් වෙනවා නිතරම එක විදිහට පවතින ධර්මයක් නෙවෙයි මේක අනිත්‍යයි මේ රූප කොටස ඒකාන්ත වශයෙන් මහ දුක මේ රූප කොටස මම කියලා මගේ කියලා ආත්මයක් කියලා ගන්නට කිසිවක් නැති අනාත්ම ධර්මයක් මේ රූප කොටස හිස් ධර්මයක් සාර නැති අසාර ධර්මයක් මෙන්න මේ සත්‍යය මේ විදර්ශනා භාවනාව තුළින් අත්දැකීමට අපි යන්නේ රූපස්කන්ධය මේ රූප කොටස අනිත්‍ය බව, දුක්ඛ බව, අනාත්ම බව, අසාර බව, සිස් බව, ශූන්‍ය බව දකින්නටයි මේ දසනා භාවනාවෙන් අප යන්නේ. මේ ශරීර කොටසේම අපේ සිත අර මා කලින් කියපු කොටස් හතර වේදනාව, අනිත්‍ය බව, දුක්ඛ බව, අනාත්ම බව අවබෝධ කරගන්නටයි මේ සූදානම් වන්නේ. සංඥාව හිතේ පහළ වෙන හැඟීම සිතේ පහළ වෙන එක ආකාර සිතේ සිතේ දෙන විඥාන ගතිය දැනෙන ගතිය මේ සියලුම ධර්ම මොහොතක්වත් පවතින්නේ නැතුව අනිත්‍ය යන ආකාරයේ ඒවා සමාතෝලන විදිහට පවතින ධර්ම නොවන ධර්ම බව ඒ වගේම ඒවා සිත් ධර්ම බව අවබෝධ කරගන්නයි මේ විදර්ශනාව තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ මේක කිරීමට පළමුවෙන්ම නාමය සහ රූපය අප දැන් කරලා දැන් කරලා භාවනා කරන්නට පටන් ගන්න. ආස්වාස ප්‍රාස්වාස භාවනාව ආනාපාන සති සමාධි භාවනාව. පළමුවෙන් තරමද්දුරට සමතේ වශයෙන් ප්‍රගුණ කරලා සිත සමාධිමත් කරගෙන ඊට පස්ව ආස්වාස දිහා බලන ශාස කියලා කියන ආස්වාස දිහා බලන ආස්වාස කියලා මෙනෙහි කරනවා. එහෙම මෙනෙහි කරනකොට මේ ආස්වාස ප්‍රාස්වාස කියන්නේ වායු ධාතුව. ඒක රූපයක්. ඒ ආස්වාදයේ කියලා මෙනෙහි කරන්නේ සිටින්. ආස්වාදයේ කියලා මෙනෙහි කරන්නේ සිටින්. ඒ සිත නාමයක්. මෙන්න ආස්වාද ප්‍රාස්වාදයේ කියන්නේ වායු ධාතු රූපයක්. ඒක දකින සිට ඒක මෙනෙහි කරන සිට නාමයක්. මෙන්න මේ විදිහට ආස්වාදය ප්‍රාස්වාදය කියලා මෙනෙහි කරනකොට ඒ තුළ ඇති නාමයක් රූපයක් දෙන්නේ වශයෙන්ම පැහැදිලි ලෙස දකින්න භාවනා කරන්නට පළමුවෙන් පුරුදු වෙනවා. මේක එකවරක් කරලම නෙවෙයි දෙවරක් කරලම නෙවෙයි සිය දහස් කරක් දසදහස් වරක් හෝ කළා ඉතාමත්ම හොඳට මේ නාමයෙන් රූපේ වෙනවන ආකාරයට භාවනාව ප්‍රගුණ කරන්නට ඕනේ. එලෙස නාමය සහ රූපය හොඳට හිතට පැහැදිලිව වැටුණාට පසු ආස්වාද ප්‍රාස්වාද කියන රූපයක් එක දකින්න හිත නාමයක් කියලා ඉතා පැහැදිලිව අවබෝධ වුණාට පසු අපි මේ ආස්වාද ප්‍රාස්වාද වායු ධාතුව මෙතෙහි අවධානය යොමු කරනවා. මෙහෙම කරනකොට කරන්නේ යම් කිසිවක් නිසා නෙවෙයි මේ වායු ධාතුව මුළු ශරීරයේ පුරාම පැතිරී ආ පැතිරී බස් ඇති ආකාරයේ දැකීමට අනිත් අතින් බාහිර වායෝ ධාතුවයි ශරීරයේ ඇතුලේ ඇති වායෝ ධාතුවයි ධාතු වශයෙන් එකක්මයි දෙකක් නෙවෙයි බාහිර වායෝ ධාතුව සත්‍යයක්වත් පුද්ගලයක්වත් එහෙම නැත්නම් විශ්යක්වත් පුරුෂයෙක්වත් ආත්මයක්වත් නෙවෙයි මේ එම නිසාම මේ ශරීරයේ ඇතුලේ ඇති වායෝ ධාතුව සත්‍යයේ පුද්ගලයේ ආත්මයේ ආත්මයක් කෝෂයක් මිත්‍රයක් මම කියලා දෙයක් නැති බව අවබෝධ කර ගැනීමටයි මේ කරන්නේ. පළමුවෙන්ම ආස්වාස් ආසාරපණින් විදිහට සිත සමාධි මත වෙන විදිහට බඩලා ඊට පස්සේ ආස්වාසයි පාස්වාසයි දෙක සහ ඒ දක්න සිත පැහැදිලිව වෙන් කරලා නාම රූප දෙක වෙන් කරලා දැකලා ඊට පස්සේ ආස්වාස් පාස්වාස සිත ඕනෑකම සියුම් වශයෙන් ගන්නවා. බොහෝ දෙනෙක් ප්‍රකාශ කරනවා බොහෝ පොත්පත්වල දැක්වෙනවා ආස්වාස් ප්‍රාසාර භාවනා වඩන විට ඕනෑ ක්‍රම ආස්වාස් ප්‍රාසාර ගන්න තේපා පිට කරන්න තේපා ආස්වාස ගන්න තේපා කියලා. මේක සත්‍යයක් නෙවෙයි සත්‍යයක් තිබෙනවා මේ සමත වශයෙන් භාවනාව දිනු කරනකොට. ඇත්ත වශයෙන්ම අපි මෙහි ප්‍රබල කරන්නට අදහස් කරන්නේ විදර්ශනාව. එම නිසා මේ ඕනෑකම සාක්ෂියන් වශයෙන් ආසාත් ප්‍රසාර කිරීමට කිසිවෙක් බියවන්නට අවශ්‍ය වන්නේ නැහැ. ඕනෑකම ගන්නවා සීවට, පපුවට එහෙම නැත්නම් සිතට බරක් වෙනසක් දැනෙන ආකාරයෙන් නෙවෙයි සාමාන්‍ය ආස්වාද ප්‍රාස්වාදමයි. නමුත් ඊට අවධානයක් යොමු කරනවා. දීර්ඝ වශයෙන්, ඒකාසීන වශයෙන් ආස්වාද ගන්නවා. ප්‍රාසාස කරනවා. මේ ආස්වාද ප්‍රාසාස කරන්න ඉස්සෙල්ල පපුව මතට අත තබනවා. පපුව මතට අත තබලා ආස්වාස කරනවා, ආස්වාස කරනවා. මේ ආස්වාස ප්‍රාසාස කරනකොට පපුව හිස්සේ මේ ආස්වාස කරනකොට පපුව හිස්සෙනවා. ආස්වාද කරනකොට පපුව පහත් වෙනවා. මේක හොඳට බලනවා. වරක් දෙවරක් නෙවෙයි. ඒ දහස් කාලයක් විතර හොඳට බලනවා. බලන්නේ පපුව කොටස, ශරීරයේ පපුව පෙදෙස මේ ආස්වාද ප්‍රාසාදානුව එක් පහත් වෙන ආකාරය. එහෙනම් බලනකොට අපිට පැහැදිලිවම තේරෙන්න පටන් ගන්නවා අර සමතයක් දිනු වෙලා ඇති නිසා මේ ශරීරයේ පපුව කොටස තියකින් වායෝ ධාතුව ඉහළට යන හැටි පහළට යන හැටි. මේ හොඳට නැවත නැවත දැක්කාට පස්සෙ උත්තරයේ උදර කොටසට අත තබනවා. උදර කොටසට අත තබලා අර කණේ තියෙන සියුම් වශයෙන් ආස්වාස් ප්‍රාස්වාස ගන්න හදනවා. එහෙම කරනකොට අවධානය යොමු කරන්නේ ආස්වාස් ප්‍රාස්වාසයට නොවේ උදර කොටසට. මේ උදර කොටසත් ආස්වාස් කරනකොට ඉස්සෙනවා ප්‍රාස්වාස් කරනකොට පහත් වෙනවා. එහෙම අවධානය යොමු කරගෙන යොමු කරගෙන භාවනා කරන විට සමත වශයෙන් සිත සමන්දුරට හෝ එකඟතාවයකින් යුක්ත වී ඇති නිසා මේ උදර කුසල උදර කුසල තුළ වායෝ ධාතුව සිහියේ ආකාරයෙන් දකින්නට පුළුවන් වෙනවා. මේ වායෝ ධාතුව කියන කියනවා පහළට යනවා. මේකත් නැවත නැවත නැවත නැවත ප්‍රබල කරනවා. සිය දහස් වාරයක් තමයි. ඊට පස්ව මේ කලවා දෙක මත අත් දෙක තබනවා. කලවා ගඟන්ට අත් දෙක තබලා ආස්වාස ප්‍රාස්වාස කරනවා. ඒක ආස්වාස ඒත් ඕනෑකම. ඒ වුණාට සිතට නැත්නම් කායයට බරක් ඇති වෙන විදිහට නෙවෙයි ස්වාභාවික ආස්වාදමයි කියන ආස්වාද දීර්ඝ වශයෙන් ගන්නවා දීර්ඝ වශයෙන් ආස්වාද කරනවා ඒකත් කියන දෙයක්. එහෙම කරනකොට අවධානය යොමු කරන්නේ හොඳට මතක තබා ගන්න ආස්වාද ආස්වාදයේ නෙවෙයි කලවා මත. අත් දෙක තබාගෙන ඇති කලවා දෙක මත. එහෙම ආස්වාද ආස්වාද කරනකොට කලවා දෙකත් ඉස්සෙනදී පහත් වෙන හැටි අපිට දකින්නට පුළුවන් වෙනවා. මෙන්න කලවා ඉස්සෙන හැටි පහත් වෙන හැටි දැක දැක භවනා කරනකොට මේ කලවා ඇතුලේ වායු ධාතුව ඉස්සෙන හැටි පහත් වෙන හැටි අපිට අවබෝධ කර ගන්නට පුළුවන් වෙනවා පස්ව. ඊට පස්ව මේ ආකාරයෙන්ම බත් සින්දා මත අත තබලා ඒ බත් සින්දා කොටස ඉස්සෙන හැටි පහත් වෙන හැටි දකිනවා. ඊළඟට හොඳපත්ද යටිපත්ද ඔය දෙකෙන් කවර එක කොහොමද තබලා ආස්වාස් පාස්වාස් කරනවා ඒ තම අවධානය යොමු කරන්නේ ඒ කියන්නේ යටිපත්ලට උඩුපත්ලට ඒකකොට ඒ කොටස ඉස්සෙන ආකාරය පහස් වෙන ආකාරය ඒ තුල වායෝ ධාතුව ගමන් කරන ආකාරය දකින්නට පුළුවන් වෙනවා ඊට පස්සෙ පිටපැත්තට අත්දබලා ආස්වාස් කරලා එතකොට පිටත් ඉස්සෙන හැටි පහස් වෙන හැටි දකින්නට පුළුවන් වෙනවා වායෝ ධාතුව පිට පුරා ගමන් කරනවා ඊළඟට බෙල්ල සාපතබලා බෙල්ලක් තිස්සෙනවා පහත් වෙනවා ආස්වාස ප්‍රාස්වාස වලට අනුකූලව. මේ බෙල්ලේ ඇතුලේ වායු දහතුව ගමන් කරන හැටි ඉහළ සහ පහළට යන හැටි ඒක අවබෝධ වෙනවා. ඊට පස්ව හිත දාස තබනවා. හිත මොදලට හිත මොදලට දාස තබලා ආස්වාස කරනකොට හිත හිස් වෙනවා. උස් වෙනවා ඒ වගේම ආස්වාද කරනකොට හිත පාස් වෙනවා මේ ආස්වාද ප්‍රාස්වාද කරනකොට හිත ඇතුලේ තියෙන වායු දහතුවත් ඉහළට සහ පහළට ගමන් කරන ආකාරය පැහැදිලිව දකිනවා මේක අරමුණ ප්‍රකට කර ගැනීමටයි මේ විදිහට ශරීරයේ අසතබල භාවනාව ප්‍රගුණ කරන්නේ ඒ අරමුණ ප්‍රකට වුණාට පසුව හැබැයි සිත අත සබන්නට අවශ්‍ය නැහැ කිසිම බලනකොට මේ ආස්වාද ප්‍රාස්වාද වායු දහතුව මුළු ශරීරය පුරාම ගමන් කරන ආකාරය තියෙනවා මුළු ශරීරයම හරියට බැලුම් බෝලයක් පිම්බෙනවා හැකිදෙනවා වගේ මුළු ශරීරේම ආස්වාස් ප්‍රාස්වාසයට අනුකූලව ඉස්සෙන ආකාරයේ පහත් වෙන ආකාරයේ කෙනෙකුට අවබෝධ කරගන්නට පුළුවන් වෙනවා. එනිදී හොඳට ආවායෝ දහස්වතම අවධානය යොමු කරලා භාවනා කරනවා. එතකොට තේහෙත් ගුණ පේනවා. අර පිටින් තියෙන අපේ ශරීරයෙන් පිටින් තියෙන වායෝ දහතුව තමයි ආස්වාද වශයෙන් අපි ඇතුළට ගන්න. එතකොට ශරීරයේ ඇතුලේ තියෙන්නේ අර පිට තියෙන වායෝ දහතුවමයි. අපි ශරීරයේ පිට තියෙන ඇතුලේ තියෙන වායෝ දහතුව ශරීරයට පිට කරනවා. ශරීරයෙන් පිට කරන ප්‍රාස්වාසමයි. ඒක තියෙන්නේ ශරීරයෙන් පිට තියෙන බාහිර වායෝ දහතුවට. මේක දැක දැක භවනා කරන තේසා පැහැදිලි අවබෝධයක් ඇති වෙනවා. අර ශරීරයෙන් පිට තියෙන වායෝ දහතුවත් ශරීරයේ ඇතුලේ තියෙන වායු දහතුව 18 වශයෙන් එකයි. ඒක කිසිම වෙනසක් නැහැ. ශරීරයෙන් පිට තියෙන වායු දහතුව සත්‍යයක් කියලා කියන්නේ, පුද්ගලයෙක් කියලා ආත්මයක් කියලා මම කියලා අපි දන්නේ නැහැ. ඒ වගේම මේ ශරීරයේ ඇතුලේ තියෙන වායු දහතුවත් එහෙමනම් මම කියලා මගේ කියලා ගන්නට යුතු නැහැ. ඒ කියන්නේ තියෙනවා සත්‍යය කියනවා කියලා ගන්නට සුදුසු නැහැ කියන අවබෝධය ඇති වෙනවා මේ විදිහට සමාතම හරියට භාවනාවක් කළොත්. එන්න මේ අවස්ථාව උද්දකෝවාට පස්ව අපි නාමස්කන්ධයේ අනිත්‍ය දුක්ඛනාත්ම භාවය වටහා ගැනීම සඳහා ආනාපාන සති භාවනාව තවදුරටත් තවදුරටත් කරගෙන කරගෙන යනවා. බලන්න දැන් මේ බාහිර වායු ධාතුව, අභ්‍යන්තර වායු ධාතුව, අධාතුම ධාතුව වශයෙන් එකයි. මේ දෙකක් නෙවෙයි. ඒවා මේ අවබෝධය ඇති වුණාට පස්සේ මුළු ශරීරයේ පුරාම ආස්වාද ප්‍රාසාද ගමන් කරන හැටි දැක්කාට පස්සේ දැන් ආස්වාද ප්‍රාසාද ගමන් කරන හැටි දෙස සිතින් බලාගෙන ඉන්න ආසාස කරන ඒ ආසාස කරන ගමන් කරනවා මේ අනාසාබ්දයේ සිට වෙන හැටි කරා ඊට පස්සේ යනවා උදර කොටස කරා ඊට පස්ව යනවා ඔන්න කලවා කොටස කරා. ඊට පස්ව ගමන් කරනවා ශරීරයේ බත් කැඳ කොටස කරා. මේ විදිහට ආස්වාදය සහ ප්‍රාස්වාද වායු ධාතු ශරීරයේ පුරා ගමන් කරනවා. මේ ගමන් කිරීමටම අවධානය යොමු කරන හරියට පොරෙක් පසුපස එළවනවා වගේ මේ වායු ධාතුව පසුපසම පසුපසම සිත ගමන් කරන ආකාරයෙන් මෙහිදීක් දකිනවා. ඒ කියන්නේ ආස්වාද ගන්නවා, හුස්ම ගන්නවා, හුස්ම ගන්නකොට දැන් ආසිරියක් දේශ ආස්වාද ගමන් කරනවා, පපු පෙදෙස සංස්කාර. දැන් මේක හොඳට බලන්න ආස්වාද යනවා. මේ ආස්වාද දකින්න සිට ඊළඟට බලනවා. මෙන්න ආස්වාස මෙන්න මේ දකින සිට. දැන් ආස්වාස වායෝ ධාතුව පහළට පහළට ගමන් කරනකොට අර ඉහළින් ඉහළින් තිබුණු සිතිවිලි නැති නැති යනවා. පහළට පහළට වායෝ දහතුව ගමන් කරනකොට පහළින් පහළින් සිතිවිලි ඒක දකින්න සිතිවිලි ඇති වෙනවා. මේක කෙනෙකුට අවබෝධ කරගන්නත් පුළුවන්. හොඳට. ඒ කියන්නේ ආස්වාද කරනවා දැන් අපි හිතමු උද්දර කොටස කරා ආස්වාද යනවා කියලා. උද්දර කොටසේ එහෙනම් පහළට පහළට පහළට ආස්වාස යනකොට අර ඉහළින් ඉහළින් ආස්වාස ආස්වාස දැකපු සිටින පහළට පහළට යන විට නැති නැති නැති නැති යනවා. මේක හොඳට කෙනෙකුට අවබෝධ කරගන්නට පුළුවන්. ආස්වාද කරනකොට අර පහළින් පහළින් තිබුණු වායුව දහකේ එන්නේ මේ පැවති සිට ඉහළට ඉහළට යනකොට නැති නැති නැති නැති යන ආකාරය දකින්නට පුළුවන්. ඉතාමත්ම පැහැදිලිවම ආස්වාදයේ එන්නේ මේ අපේ සිත පැවතෙන ආස්වාදයේ එන්නේ අපේ සිත පැවතෙන. ඒකට ආස්වාද ගමන් කරන ආකාරය අනුව සිට යනකොට ඉතා පැහැදිලිවම පේනවා මේ සිත හැම වෙලාවෙම වෙනස් වෙවි වෙනස් වෙවි වෙනස් වෙවි යන ධර්මයක් කියලා. ඒක සමාන දෝන විදිහට පවතින ධර්මයන්නේ නිත්‍ය ධර්මයන්නේ ඒක අනිත්‍ය ධර්මයක් බව අවබෝධ වෙනවා. ප්‍රාසාස කරනකොට ඒ ප්‍රාසාසයේ සංගම සිටිනෙලට දමන කරන ආකාරය දකිනවා. ඒ දකිනකොට පහළ පහළ තිබෙන සිටිවිදි ආස්වාදයේ සංප්‍රාසාසයේ සමග ඒ දකින සිටිවිදි ඉහළ දිහා යන විට ක්‍රමයෙන් නැති නැති නැති නැති යන ආකාරය දැක දැක දැක දැක භාවනා කරනවා. මේ විදිහට ආස්වාදය ප්‍රාසාසය සිත ගැට ගැසී ඇති ආකාරය දක්වන. ඒ කියන්නේ ආස්වාදයේ සිත ඇලිලා වගේ, ප්‍රාස්වාදයේ සිත ඇලිලා වගේ. ආස්වාද ගමන් කරනකොට ඒ එක්කම සිතක් ගමන් කරනවා. ප්‍රාස්වාද ගමන් කරනකොට ඒ එක්කම සිතක් කියලා තියලට ගමන් කරනවා. මේක දැක දැක භාවනා කරනකොට පැහැදිලිවම පේනවා. අර මුලදී මුලදී තිබුණු වායෝ දහතු පසුවට පසුවට එනකොට නැති නැති යනවා. මුලදී මුලදී දැක්ව ආස්වාද දැකපසිට පසුව පසුව දකින ආස්වාද දකිනකොට නැති නැති යනවා. ආයේ සාස්වාස වලදී වලදී දැකපු ප්‍රාසාස ඉහළ තිහළ යනකොට නැති නැති යනවා. පහළදී පහළදී දැකපු ප්‍රාසාස දැකපු සිත්ය ඉහළ තිහළ යනකොට නැති නැති නැති නැති යනවා. මේ ආස්වාදයක් නැති වෙන ආස්වාද ආස්වාද දකින්න පිටත් නැති වෙන. ප්‍රාස්වාදයක් අනිත්‍ය වෙන ආස්වාද දකින්න පිටත් අනිත්‍ය වෙන. මේ නාම රූප දෙකේම අනිත්‍යතාවය මෙහි දේශාමත්ම පැහැදිලිව පේනවා. මුළු ශරීරයේ පුරාම පැතිරී ඇති වායු ධාතුව අහා ඉන් දකින්න සිත් මෙලෙසින් නැතිවෙමින් නැතිවෙමින් යන ආකාරය දැක දැක දැක දැක කෙනෙක් භාවනා කරනවා නම් එහිදී සමහර විට කෙනෙකුට මුළු ශරීරයම සිතට නොඇතිව යන ශූන්‍යතාවයක් එක් බවක් උනත් කොටසක් දකින්නට පුළුවන් වන්නට හැකියාව හොඳටම ඉඩකඩ තිබෙනවා. එතකොට ඉතින් ඕවත් නෝවත් ඊළඟට අපි භාවනාවෙන් හොඳට වරද්ද දෙවරක් නෙවෙයි ඒ දහස් කාර්යයක් වුණා හොඳට කරලා කරලා කරලා හොඳට ප්‍රගුණ කරලා ඒ පැත්තේ හොඳින්ම සමානව සාර්ථක කරගත්තාට පසුව දැන් අවධානය යොමු කරනවා මේ ආස්වාද ප්‍රාස්වාද තුළින් ඇතිවන වේදනාව කෙරෙහි විඳියක් නේ වේදනාව කියන එක අදහස් කරන්නේ උපේක්ෂා වේදනාව හෝ සුඛ වේදනාව හෝ දුක් වේදනාව හෝ කියන වේදනා තුනටම විශේෂයෙන්ම ආස්වාද කරනකොට යම් කිසි සුඛ වේදනාවක් අපිට දැනෙනවා ප්‍රාස්වාද කරනකොට ඒ සුඛ වේදනාව වැඩි අර ආස්වාද කරනකොට තිබෙන සුඛ වේදනාවට වඩා සියුම් ඊට වඩා හොඳ සුඛ වේදනාවක් ආස්වාද කරනකොට අපට අත්දකින්නට පුළුවන් වෙනවා එම නිසා ආස්වාද කරනවා ප්‍රාස්වාද කරනවා. නමුත් අවධානය යොමු කරන්නේ ආස්වාද ප්‍රාස්වාද වායු ධාතු නෙමෙයි. එහිදී අවධානය යොමු කරන්නේ ආස්වාද ප්‍රාස්වාද කරන විට ඇතිවන වේදනාවට. ඔන්න ආස්වාද කරනවා. ඕනෑ කරන සියුම් වශයෙන් ඒකාමත්ම දීර්ඝ වශයෙන් සමාජ ඇති විදිහට පහසුවක් අපහසුවක් ඇති නොවන විදිහට. එහෙම කරනකොට ඒක ශරීරයට සහ සිතට එය දැනෙන්නේ කොහොමද? කොයි විදිහටද මේ වේදනාව දැනෙන්නේ? කියලා බලාගෙන සිටින්න ඒක කරන ආස්වාස කරනවා. එතකොට පිටට කොහොමද මේ වේදනාව දැනෙන්නේ? ඒ වගේම ඔන්න ප්‍රාස්වාස කරනවා. ප්‍රාස්වාස කරනකොට මේ වේදනාව කොහොමද සිතට දැනෙන්නේ කියලා බලාගෙන වේදනාව දෙස අවධානය යොමු කරගෙන ආස්වාස ප්‍රාස්වාස කරනවා. මෙහෙම කරනකොට ඔන්න පැහැදිලිව පළමුව අවබෝධ වෙනවා ආස්වාස කරනකොට තිබුණු වේදනාව ප්‍රාස්වාස කරනකොට නැති වෙනවා. ප්‍රාස්වාස කරනකොට තිබුණු වේදනාව නැවත ආස්වාස කරනකොට නැති වෙනවා. මේ පළමුව මේ විදිහට ඕලානික වශයෙන් මේ වේදනාවේ අනිත්‍යතාවය කෙනෙකුට අවබෝධ කරගන්නට පුළුවන් වෙනවා. මේක හොඳට කරනකොට අර ආස්වාස කරනකොට තිබුණු වේදනාවට වඩා හොඳ සියුම් වේදනාවක් ඊට වඩා සනීපවත් වේදනාවක් ප්‍රාස්වාස කරනකොට ඇති වෙන බව දකින්නට පුළුවන් වෙනවා. මේ ප්‍රාස්වාස කරනකොට ඇති සියුම් හොඳ වේදනාව ආස්වාස කරනකොට අඩු වී යන ආකාරය වෙනත් වේදනාවක් ඇති වෙන ආකාරය ඊළඟට අවබෝධ වෙනවා. මේ විදිහට නැවත නැවත වේදනාව දෙසම අවධානය යොමු කරගෙන ආස්වාස් ප්‍රාස්වාස භාවනාවේ නිරත වෙන විට අපිට සමාධිය දිනු වෙන නිසා අවබෝධ වෙනවා ආස්වාස කරනකොට මුලදී තිබුණු ආස්වාස කරනකොට මුලදී තිබුණු වේදනාව නෙවෙයි මැදදී ඇති වෙන ආස්වාසයේ මැද අවස්ථාවේදී. ඒ කියන්නේ අපි හිතමු උදාහරණයට ආස්වාස ප්‍රාස්වාස දැන් ගමන් කරන නාසයේ සිට උදර කොටස දක්වා. නාසයෙන් හරියට ආස්වාස ප්‍රාස්වාස කියනකොට තිබුණු වේදනාව නෙවෙයි පපු පෙදෙස තේනකොට ප්‍රොප්පදිතේ තිබුණ වේදනාව නෙවෙයි ආස්වාස් ප්‍රාස්වාස උදර කොටස දෙකට ගමන් කරනකොට තියෙනවා වෙනස් වෙවි වෙනස් වෙවි යනවා අනිත්‍යයට යනවා ඒ වගේම ප්‍රාස්වාස දැන කරනවා ප්‍රාස්වාස කරනකොට උදර කොටසේ තිබුණ ප්‍රාස්වාස කරනකොට තිබුණ වේදනාව නෙවෙයි පපු කොටස දෙස බලනකොට තියෙනවා පපු කොටස ශරීරයේ පපු පෙදෙස දෙස බලමින් ප්‍රාස්වාස ක්‍රියාව තිබුණ වේදනාවනේ නාස්කාග්‍රේ දෙසට ප්‍රාස්වාස වායු ගමන් කරනකොට තියෙන්නේ හැම මොහොතේම මේ වේදනාව අනිත්‍ය කියන ආකාරය මනසින් කෙනෙකුට අවබෝධ කරගන්නට පුළුවන් වෙනවා විශේෂයෙන් මෙහිදී සලකන්නට ඕන යම් කිසි වෙනස් වේදනාවක් ලැබෙනවා නම් මේ වේදනාවට අමතරව ශාරීරික දුක් වේදනාවක් නැත්නම් මානසික දුක් වේදනාව මේ කවර වේදනාවක් ඇති වුණන්නේ භවනා කරන කොටස කරන විට මේ වේදනාව දෙකට අවධානය යොමු කරන්න ඕනේ. ශරීරයේ දුක් වේදනාවක් දැනෙනවා දුක් වේදනාව දෙකට අවධානය යොමු කරනවා. ඒ කියන්නේ ආස්වාද ප්‍රසආසනවත මේ වේදනාව දැනෙන කොටසටම සිත මෙහෙවලා වේදනාව දෙක සිතින් බලන්න සිටිනවා. එහෙම බලන්න සිටිනවා මොකක්වත් හිතන්නේ නැහැ. එහෙනම් බණාන සිතවන්න වේදනාව උනාගිය නාගිය වෙනස් වෙනවා. එක්ක වැඩි වෙනවා, එක්ක වැඩි වෙනවා, මොහොතින් මොහොත වෙනස් වෙනවා. මේ දුක් වේදනාවක් අනිත්‍යයට මෙලසින් යනවා කියලා දකිනවා. යම් විදිහක මානසික වේදනාවක් මොන හේතුවක් නිසා හරි වුණා, ඒක දෙකක් එකින්ම බලන්න. එන්න මේ මානසික වේදනාව ඇති වෙනවා, නැති වෙනවා, ඇති වෙනවා, නැති වෙනවා කියලා දකින්නට පුළුවන් වෙනවා. සමහර විට නිරාමිෂ ප්‍රීතියක් අපේ හිතට දැනෙන්න පුළුවන් වේදනාවක්. මේ භාවනාව හොඳට කෙරෙගෙන යනකොට මේ ආස්වාද ප්‍රාසාදයට අනුව වේදනාව ඇති නැති නැති නැති යන ආකාරය දක්වනකොට සියුම් වේදනාවක් සුඛ වේදනාවක් පිටට දැනෙන. මේ සියුම් සුඛ වේදනාව හැම මොහොතෙම පවතින්නේ අනිත්‍යයට යනවා. හැම මොහොතෙම මොනපොතින අනිත්‍ය ධර්මයක්. මේක පැහැදිලිවම අවබෝධ වෙන අනිත්‍යයට යන ආකාරය දක්වනවා. අපි අනිත්‍ය අනිත්‍ය අනිත්‍ය කියලා සිහිපත් කරනාදී මේ වේදනාව අනිත්‍ය යන හැටි අපම අවබෝධ කරගන්නවා අපම හිතින් සත්‍යස්ත වශයෙන් දකිනවා දැන් දේශනාව අපි බැලුවා. කලින් බැලුවා මුලදීම ආනාපාන සති භාවනා ආස්වාස් ප්‍රස්වාස් වායු ධාතුවයි ඊට අනුකූලව සිතයි දෙක එකට ගමන් කරන ආකාරය සිත වෙනස් වෙන වෙනස් වෙන ආකාරය වායු ධාතුව වෙනස් වෙන වෙනස් වෙන ආකාරය ඊට පස්සේ අපි දැක්කා මේ බාහිර වායු දහතුයි ශරීරයේ ඇතුලේ වායු දහතුයි දහතු වශයෙන් එකයි ඒ හැම වායු දහතුම අනිත්‍යයි එක මොහොතක්වත් මේක එක මොහොතක්වත් එකසේ පවතින ධර්මයක් නෙවෙයි බව. දැන් අපි මේ වේදනාවක් දැකම නිසා මේ ළඟට අපි බලන් යන්නේ මොකද්ද? අර සිටී කියන තවත් නාම ධර්මයක් උ සංඥාව දෙක. සංඥාව කියන්නේ හඳුනා ගන්න එක. දැන් මේ කොටස කරන්න නැති ඉස්සෙල්ලා අර වේදනාව කොටස හොඳට කරලා කරලා කරලා ප්‍රගුණ කරගෙන සිටින්නට ඕනේ. ඊට පස්සේ ඔන්න ආස්වාස කරනවා, ආස්වාස කරනවා. මේකේ අවධානය යොමු කරන්නේ හිතේ පහළවන සංඥාව කෙරෙහි. දැන් ආස්වාද කරනකොට සිතවල ආස්වාදයේ කියලා හැඟීමක් සංඥාවක් ඇති වෙනවා. ප්‍රාස්වාස කරනකොට ප්‍රාස්වාසය කියලා හැඟීමක් ඇති වෙනවා. ආස්වාස කියලා මෙනෙහි කරනකොට ඒ ඇති ආස්වාසය කියලා හඳුනාගත් හැඟීම ඒ සංඥාව ප්‍රාස්වාස කරනකොට නෑ. ප්‍රාස්වාස කරන ප්‍රාස්වාසය කියලා හඳුනාගත් හඳුනා ගැනීම ආස්වාසය කියලා හඳුනා ගන්න විට නෑ. ආස්වාස ඔන්න ඒක හඳුනාගත් හැඟීම නැති විදියක්. ආස්වාස මේ ආස්වාසය කියලා හඳුනාගන්න හැඳින්වීම නැති නිය. අය ආස්වාස මේ ආස්වාස කියලා හඳුනාගන්න හැඳින්වීමක් තියෙනවා. ආස්වාස ඔන්න ආස්වාස කියලා හඳුනාගන්න. මෙන්න මේ ආකාරයට ආස්වාස ප්‍රාස්වාසයේම සිත පිළිකරන ආස්වාස ප්‍රාස්වාසයේ තුලින් මතුවන සංඥාවට අවධානය යොමු කරමින් යොමු කරමින් භාවනාව කරන්නට ඕනේ. මෙන්න භාවනා කරන කාලය තුළදී වෙනත් සංඥා ඇතිවන්නට පුළුවන් වෙනත් දොරටු තුලින් ඒ කියන්නේ කන ශබ්දයක් ඇහෙලා ඔන්න ශබ්දය දැනගන්නා සංඥාවක් ඇති වෙනට පුළුවන් හිතමු කපුටෙක් ඇඬුවා. කපුටෙක් ඇඬුවාම ওই ශබ්දය අපේ කනට වැදුනහම අපිට හැඟීමක් ඇති වෙනවා මෙන්න කපුටෙකුගේ ශබ්දයක් කියලා. ඒ ශබ්දේ නැති වෙනකොටම අර හඳුනාගත් හඳුනා ගැනීමක් කපුටෙකුගේ ශබ්දයක් කියන හඳුනා ගැනීමක් එතනම නැති වෙන එකක් බලනවා. ඔන්න කනට එන හැම ශබ්දයක් ඒ කියන්නේ හැම වෙලාවෙම ඇහෙන ශබ්ද නෙවෙයි විශේෂ ශබ්ද. ශබ්ද හඳුනාගත් හඳුනා ගැනීම නැති යන ආකාරය දක්වනවා. මේ ඔන්න ඒ අතරතුරින් හිතමු අපි නාසයට ගඳක් හෝ සුවඳක් දැනෙනවා කියලා. ඒක දැනෙනකොට අපි ගඳ සුවඳ හඳුනා ගන්නවා. මේක මේ විදිහට ලක් මේ විදිහේ සුවඳක් කියලා. ඒ හඳුනා ගැනීමත් ඇතුව ගමන් නැති යන ආකාරයට බලනවා. ඊළඟට ඔන්න අපි හිතමුකෝ ශරීරයේ හදගතියක් දැනෙනවා නැත්නම් රක්ෂණ ගතියක් දැනෙනවා මේවා අපි හඳුනා ගන්න ඔන්න හදගතියක් හදගතියක් නැත්නම් ඔන්න ශරීරයෙන් පරිණාම වෙනවා මෙන්න රක් වෙනවා රක් වෙනවා මේ විදිහට මේ ශරීරයේ හදගති රක්ෂණ ගති මතින් මතින් පේන්නට පුළුවන් මේ අවස්ථාවවලදී කොයි අවස්ථාවකදී හෝ මේ භවනා කරනවා මේ විදර්ශනා භවනා කරන අවස්ථාවේදී මේ මේ භාවනාවේදී මේ සත්‍යම සැදීම ආදී තුළින් අපට දැනුම් කරන්නේ මේ ශරීරයේ සැදී ඇති පටවේ කොටස් ඒ වගේම තේජෝ කොටස් වැනි ධාතු කොටස්. එම නිසා මේ රත් වෙනකොට ඒ රත් වෙනවා රත් වෙනවා කියලා මෙනෙහි කරන ඒ රත් වීම හඳුනා ගන්නවා රත් වීම රත් වීම කියලා. ඒ හඳුනාගත් හඳුනා ගැනීමත් නැති නැති යන ආකාරයෙන් දකිනවා. සංඥාව අලලා භාවනාව කරන විට ඔන්න ශරීරයේ කොටස් හද වෙනවා. හද වෙනකොට හද වෙනවා, හද වෙනවා, හද වෙනවා කියන හඳුනා ගන්නවා. නැත්නම් ඒක දැනෙනවා හිත. මේ දැනීමේ හඳුනා ගැනීම ඔන්න නැති යනවා. මේ විදිහට කනට සාධ්‍යයක් නැවුණත් ඇහැට රූපයක් දැනුණත් නාසයට ගඳ සුවඳක් දැනුණත් හරියට මොන හරි දැනුණත් හිතට මොකක් හරි ආවම මොනවා මේ පුණ්‍යාකාරව හඳුනා ගැනීමක් ඇති වුණොත් ඒ හඳුනා ගැනීම දෙස අවධානය යොමු කරමින් භාවනා කරන ඒ හඳුනා ගැනීම හැම එකම ඇති වෙන ගමන් නැති වී යනවා නේද අනිත්‍ය නේද කියන අවබෝධය එතකොට පැහැදිලිවම කෙනෙකුට අත්දකින්නට පුළුවන් වෙනවා මේ සංඥාව අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියන මෙනෙහි කරනවා නෙවෙයි සංඥාව අනිත්‍යයට යන ආකාරය පැහැදිලි ලෙසම අවබෝධ කරගන්නවා. ඒ අවබෝධය තමයි ඉතාමත්ම අවශ්‍ය වෙන්නේ. ආස්වාදනයේ කොට තිබුණ සංඥාව ප්‍රාස්වාද කියනකොට නෑ. ප්‍රාස්වාද කියනකොට තිබුණ සංඥාව ආස්වාද කියනකොට නෑ. දැන් අපි වුණ කොටස් දෙකක් හඳුනාගත්ත වේදනාවේ අනිත්‍යතාවය දැක්කා, සංඥාවේ අනිත්‍යතාවය දැක්කා. ඊට පස්සේ අපි රූපස්කන්ධයේ විශේෂයෙන්ම වායු දහතේ අනිත්‍යතාවය අපි අවබෝධ කළා. දැන් අපි බලන්න කියන්නේ සංස්කාර ස්කන්ධයේ අනිත්‍යතාවය. සංස්කාර කියන්නේ සිතට දැනෙන සිතුවිලි. රූප සංචේතනා, ශබ්ද සංචේතනා, ගන්ධ සංචේතනා, රස සංචේතනා, පොට්ටබ්බ සංචේතනා, ධම්ම සංචේතනා වශයෙන් මේ සංස්කාර බුදුරජාණන් වහන්සේ විස්තර කොට වදාළා. රූප පිළිබඳ ඇති වෙන සිතුවිලි ශබ්ද පිළිබඳ ඇති වෙන සිතිවිලි, ගන්ධවල පිළිබඳ ඇති වෙන සිතිවිලි, ඒ වගේම රසවල පිළිබඳ ඇති වෙන සිතිවිලි, කායයට දැනෙන ස්පර්ශ පිළිබඳ ඇති වෙන සිතිවිලි, මනසට දැනෙන නොයෙක් අරමුණු පිළිබඳ ඇති වෙන සිතිවිලි. මේවා තමයි චිත්ත සංස්කාර කියලා මේ ඉදී අපි අදහස් කරන්නේ. මේ සංස්කාර ස්කන්ධයටයි ඊළඟට අවධානය යොමු කරන්නේ. දැන් අපි පැහැදිලිවම දැක්කා වේදනා ස්කන්ධය අනිත්‍යතාවය, සංඥා ස්කන්ධය අනිත්‍යතාවය. දැන් මේ බලන්න යන්නේ සංස්කාර ස්කන්ධය අනිත්‍යතාවය. ආස්වාස්වාස්වාස දේශනාවකින් බලාගෙන ඒ භාවනාව දෙකටම දිගටම කරගෙන යනවා. මෙහිදී හිත තුළ පහළ වෙන සිතිවිලි දෙකට අවධානය යොමු කරනවා. ආස්වාද ප්‍රාසාරිත නෙවෙයි. ආසස් ප්‍රසාසයෙන් සිත යොමු සිත තමයි නැතිදීනේ. නමුත් අවධානය යොමු කරන්නේ සිතේ පහළවන සිතිනේ දෙකට. ඔන්න ආස්වාස කියලා මෙනෙහි කරනවා. ඔන්න ආස්වාස කියලා මෙනෙහි කරනවා. මේ මෙනෙහි කරනකොට ඔන්න වේදනාවක් ඇති වෙන ආස්වාස තිබුණ වේදනාවක් නැති වෙන පාස්වාස කියලා හිතනකොට. මේ වේදනාව නැති ගිය ආකාරය දකින්නේ සිතේ දෙකකින්. මේ සිතේ වල නැතිවම දකිනවා. ඔන්න ආස්වාසය කියලා සංඥාවක් තියෙනවා. ප්‍රාස්වාදයේ කියලා සංඥාවක් තියෙනවා. ආස්වාද සංඥාව ප්‍රාස්වාද කරනකොට නෑ. ප්‍රාස්වාදයේ කියන සංඥාව ආස්වාද කරනකොට. මේ සංඥාව අනිත්‍ය කියනවා නේ කියලා ඔන්න සිතිවිල්ලක් තියෙනවා. ඒ සිතිවිලි දෙකක් බලන්න. ඒ සිතිවිලිත් අනිත්‍ය කියනවා. ඒ කියන්නේ හිතට මොන මොනම හරි සිතිවිල්ලක් ඇති වුණා නම් ඒ සිතිවිල්ල වල අනිත්‍යතාවය දැක දැක දැක දැක දැක දැක භාවනාවෙන් නිරත වෙනවා. මේ සංස්කාරස්කන්ධයේ අනිත්‍යතාවය බල බල භාවනා කරන විට මේ අතරතුර කාලය තුළදී මොන මාර්ගමේ හෝ හිතට යම් කිසි පිළිගැලා යාමක් ආවොත් ඒක දෙකම අවධානය යොමු කරලා ඒ කිසිමදී මොහොතින් මොහොතම සෑම සෙනයක් පාසාම දිනගෙන යන ආකාරය නැති නැති යන ආකාරය දැක දැක භාවනා කරන්නට ඕන. දැන් අපි බලන්න යන්නේ විඥානස්කන්ධය අනිත්‍යතාව විඥානය කියන්නේ දැනීම විඥානවල හයක් තියෙන බව පොත්පත්වල දක්වා තිබෙනවා. ඇයි මේ පහළ වෙන විඥානයක් තියෙනවා? චක්කු විඥානය කියලා. කනේ පහළ වෙන විඥානයක් තියෙනවා සෝත විඥානය කියලා. නාසයේ පහළ වෙන විඥානයක් ධාන විඥානය කියලා කියනවා. ඒ වගේම දිනේ පහළ වෙන විඥානයක් තියෙනවා ජීවවා විඥානය කියලා. කයේ පහළ වෙන විඥානයක් තියෙනවා කාය විඥානය කියලා. මනසේ ඇති වෙන විඥානය කියනවා මනෝ විඥානය කියලා. එන්න මේ කියපු විඥාන හය අනිත්‍යතාවය බැලීමටයි දැන් භාවනාව අපි යොමු කරන්නේ. දැන් ආස්වාද කියලා ප්‍රාස්වාද කියලා ආස්වාස් පාස්වාස දෙකම අවධානය යොමු කරමින් භාවනාව විදිහට තියෙනවා. ඔන්න ආස්වාස මෙන්න පාස්වාස ඔන්න ආස්වාස මෙන්න පාස්වාස අර ආස්වාසයේ කියනකොට දැනීමක් තියෙනවා. මනෝ විඥානයක්. ආස්වාසයේ කියනකොට දැනීමක් තියෙනවා. ඒකම මනෝ විඥානයක්. ආස්වාස කරන කරනකොට ඇතිවෙච්ච මනෝ විඥානේ ආස්වාසයේ දක්න විට නැති වෙනවා. ආස්වාස කරනකොට තියෙන මනෝවිඥානය ආස්වාස කරනකොට නැති වෙනවා. මේක පළමුවෙන් අපි දකිනවා. ආස්වාස කරනකොට තියෙන සිත ඔන්න නැති ගියා. ආස්වාස කරනකොට තියෙන ඒ සිත ඔන්න ප්‍රාසාවේ වෙනකොට නැති ගියා. මේකම නැවත නැවත බලාගෙන ඉන්නකොට ආස්වාස එකසින් වශයෙන් දීර්ඝ වශයෙන් ඕනෑකම දැන් අපි කර කර භවනා කරන්නේ. ආස්වාසයේ මුලදී ඒක දැනගත්තු සිත ආස්වාසයේ මැදට එනකොට නැති යනවා. ආකාශයේ මැද ඒක දැනගත්ත සිත් ටික ආකාශ ආකාශයේ අගහට යනකොට නැති වෙනවා. ඒ කියන්නේ එකම ආස්වාදයක් තුළ සිටින රාතියක් විඥාන රාතියක් ඇති නැති නැති නැති යනවා. එකම ආස්වාදයක් තුළ විඥාන රාතියක් ඇති නැති නැති නැති යනවා. මෙන්න මේ විඥාන පරම්පරාවේ ඇතිවීම නැතිවීම දෙස අවධානය යොමු කරමින් යොමු කරමින් දැන් භාවනාව කරනවා. මේ භාවනා කරනකොට දැන් අපි පළමුවෙන්ම මනෝ විඥානයේ මනසේ පහළන විඥානයට අවධානය යොමු කළේ මේ අතරතුර වෙනස් විඥානවල ඇතිවන්නද ඇති වෙනවා. ඇතිවන්නට පුළුවන් නෙවෙයි ඇති වෙනවා. ඒ විඥාන දෙසට අවධානය යොමු කරනවා. දැන් ආස්වාස් වාසනාසේ වදිනකොට එන්න රස්නයක් දැනෙනවා. මේ රස්නේ දැනෙන්නේ කාය විඥානය. කායේ දැනෙන සිත. ඔය ප්‍රාස්වාස කරනකොට මේ කාය විඥානය නැති වෙනවා. ආස්වාස කරනකොට ඒ ආස්වාස වැඩි චිතන දැනෙන දැනෙන ගතිය ඒ කාය විඥානය ප්‍රාස්වාස කරනකොට නැති වෙනවා. මේ විදිහට ආස්වාස් ප්‍රාස්වාස වදින තැන සිහිකපු කාය විඥානයේ අනිත්‍යතාවය පළමුවෙන් බලනවා. දැන් මෙහෙම බල බල නේන සද්දයක් එහුනොත් එහෙම සද්දේ දැනගත්තොත් හිත ඕනේ නැති වුණා නැති වුණා සද්දේ වුණා හිත නැති වුණා නැති වුණා ඒ හිතේ අනිත්‍යතාවයක් බලන්න ගඳ සුවඳක් මේ හඳුන තුළ එහෙම දැනුනොත් ඒ ගඳ සුවඳ දැනුනොත් හිත දෙකට අවධානය යොමු කරනවා ඔන්න ගඳ සුවඳ නැති වුණා නැති වුණා ඒක දැනගත්ත හිතක් නැති වුණා නැති වුණා ඔන්න කායයට යම් කිසි දැනීමක් තියෙනවා ශක්තියක් සැදරීමක් මොකක් හරි අධ්‍යයක් දැනෙනවා. ඒ දැනෙනකොට සිටි කාය විඥානයක් පහළ වෙනවා. ඒක දෙසම බලන්නේ රෝණේ කාය විඥානයක් අනිත්‍ය කියන ආකාරයෙන් දකිනවා. මේ විදිහට අපේ විඥානස්කන්ධය මොහොතින් මොහොතම වෙනස් වෙවි වෙනස් වෙවි යන ආකාරයෙන් දැක දැක දැන් භාවනාව කරනවා. මෙතකොට දැන් අපි පංචස්කන්ධයේම අනිත්‍යතාවය බල බලයි බල බලයි මේ විදිහට මේ භාවනාව කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ දේශනාවකට වදාළලා තිබෙන්නේ මේ සියලු මාත්‍යයන්සේ කරන නිර්වාණ ධාතුව අවබෝධ කර ගැනීමට නම් මේ ඉද බික්කේ විතු පංචස්පාදානස්කන්ධේ සෝධිඅභ්‍යානපත්ති හේතති කියලා. මේ පංචස්පාදානස්කන්ධේ උපාදානස්කන්ධ පහේ ඇතිවීම නැතිවීම අනිත්‍යතාවය බල බල බල බලාම වාසය කරන්නදී කියලා. එතකොට අපි මේ කරන්නේ පංචස්කන්ධයේම අනිත්‍යතාවය බල බල වාසය කිරීම. දැන් මේකේ ස්කන්ධයක් පැහැදිලිවම අනිත්‍ය යන ආකාරය දැන් අපට පැහැදිලිව අවබෝධ වෙලා තිබෙනවා නම් මෙන්න මේක පසුව මේ පංචස්කන්ධයේම එකහැර අනිත්‍ය ධ්‍යාන ආකාරය දකින්නට බලන්නට උත්සාහ ගන්නට ඕනේ. කියන්නේ එකම ආස්වාදයක් කරන විට පංචස්කන්ධයම ඇති වෙනවා. එක ප්‍රාස්වාදයක් කරනකොට පංචස්කන්ධයම නැති වෙනවා. අපි කලින් බැලුවේ වේදනාස්කන්ධයන් කියන හැටි, සංඥාව අනිත්‍ය කියන හැටි, සංඛාර අනිත්‍ය කියන හැටි, විඥාන අනිත්‍ය කියන හැටි. ඒ වගේම රූපස්කන්ධයේ විශේෂම වායු ධාතුව අනිත්‍ය කියන හැටි. මේ වායු ධාතුව පමණක් නෙවෙයි අර පඨවි තේජෝ වැනි ධාතු කොටස අනිත්‍ය කියන හැටි මේ භාවනා කරනකොට ප්‍රගුණව ප්‍රකටව දැනෙන්නට පටන් ගන්නවා. මේ විදිහට පණිඩක්ඛණ්ඩයේ වෙන වශයෙන් අපි මේ දක්වා භාවනාවට නැගී දැන් ආස්වාද කරනකොට මේ අවධානය යොමු කරන ආස්වාදවන වායු දහතුව නැති යනවා. ප්‍රාස්වාද වායු දහතුව නැති වෙන රූපස්කන්ධය. එතකොට ආස්වාදයේ කියපෝ කියන කරනකොට ඇති වේදනාවක් තියෙනවා. වේදනාවක් නැති වෙන හොඳ වේදනාස්කන්ධය. ආස්වාදය කියලා හඳුනාගත් සංඥාවක් තියෙනවා. ඕක තමයි සංඥාස්කන්ධය. ආස්වාදයේ දැනෙනකොට දැනෙන ගැටයක් තියෙනවනේ. ඒක තමයි විඤ්ඤාණස්කන්ධය. මේවා පිළිබඳ මොකක් හරි සිදුවිල්ලක් කියනවත් ආයෙ පහළ වෙනවා නම් ඒක තමයි සංස්කාරස්කන්ධය. මේ පංචස්කන්ධයම සෑම ආස්වාද රැල්ලක් පාසාම සෑම ප්‍රස්වාස රැල්ලක් පාසාම මොහොතින් මොහොතම වෙනස් වෙවි වෙනස් වෙවි යන වල බල අපි භාවනාව කරගෙන කරගෙන යනවා. මේ විදිහට කරනකොට අපි පංචස්කන්ධයේම අනිත්‍ය යන ආකාරය දකිනවා. දැන් විදින් දෙකම මේ භාවනා මෙලෙසින් කරගෙන කරගෙන යනකොට විශේෂයෙන් අර මුළු කයෙම එන්නේ ඉඳිට පවතින ආකාරය දකින්න. අපි හිතන උදාහරණයකට මුළු වායෝ දහයෙන් සිත පවතිනම මුළු ශරීරේ පුරාම වායෝ දහතුව පැතිරෙනවා. මේක ඉන්නේ නිසිත පවතින වායෝ දහතුවත් අනිත්‍ය වෙනවා, සිතත් අනිත්‍ය වෙනවා. වායෝ දහතුවට සංඥාවක් අනිත්‍ය වෙනවා. ඒක තුලින් ඇතිවන වේදනාවක් අනිත්‍ය වෙනවා. ඒක දකින්න ඒ නිසා පහළ වෙනා නම් යම් සිතිවිලි රාශියක් සංස්කාර රාශිය, ඒ සංස්කාර රාශිය අනිත්‍ය වෙනවා. මේ පංචස්කන්ධයම දැන් මුළු ශරීරේ පුරා පැතිරී ඇති වායෝ දහතුව හරියට බැලුම් බෝලයක් අතරේ ඇතුලේ තියෙන වායෝ දහතුව වෙයි. බණ බලා සිටිනකොට මගේ සියුම් සමාන්ත සමාධියකුත් ඇති වෙනවා. මේ හොඳට ප්‍රගුණ කරගෙන ගියොත් එීම මුළු ශරීරේ පුරුම සිතට සම්පූර්ණයෙන් ඇති සිත ආසේ පාවෙනා බඳ තත්ත්වයක් උද්ගත වෙනවා. මේ තත්ත්වය උද්ගත වෙනකොට අපිට පැහැදිලිවම පේනවා. මේක ආත්මයක් කියලා මේ ශරීර කෝපය තුළ ගන්නට දෙයක් නැති බව. අනිත්‍ය බව. ඒ කියන්නේ මේ වෙලාවේ හිස් බව දකිනකොට ශරීරයේ අපේ සිතට තියෙන ශරීරෙන්නේ මේ ශරීර කෝපය තුළ ආත්මයක් කියලා ගන්නට කිසිවක් ඒ වෙලාවේ කියලා නැහැ. මේ වෙලාවේ ආත්මයක් කියලා මම කියලා ගන්නවා නම් ගන්න තියමක් හිත වෙලා තිබෙන්නේ මේ හිස් බව සහ ඒ හිස් බව දැනෙන ගැතිය තමයි. ඒක නිසා ඒ හිස් බව තරකලින් කියවා තේම අනිත්‍යයි අනාත්මයි අනිත්‍යයි අනාත්මයි අනිත්‍යයි අනාත්මයි කියලා මෙනෙහි කරන ඊට පසුව හිතට දැනෙන දැන දේවල් අනිත්‍ය අනාත්ම දෙකම දැක දැක දැක දැක මෙනෙහි කරමින් මෙනෙහි කරමින් භවනා කරගෙන කරගෙන කරගෙන යනවා. මෙන්න කරගෙන කරගෙන යනකොට පොතේ අනිත්‍යයි අනාත්මයි කියවත් නැති නොවන ධර්මයක් මුද්දත වෙනවා. ඒ නැති නොවන ධර්මයක අපි කියනවා නිර්වාණ ධාතුවයි කියලා. ඒ නිර්වාණ විශේෂයෙන්ම මේ සිංහලයන් මතක තබා ගන්න ඕනේ මේ අනාත්ම ලක්ෂණය මතුවන්නේ අනිත්‍ය දර්ශනයෙන්ම පමණක් බව. එහෙම නැතුව අනාත්මය අවබෝධ කරගන්නට පහසු වන්නේ නැහැ. එම නිසා මේ සිංහලයන් කල්පනා කරන්න ඕනේ මේ අනිත්‍ය යන ධර්ම මම නම් මගේ නම් මගේ ආත්මය නම් මේ ධර්ම අනිත්‍යද ගියාට පසු මේ මම කියලා මගේ කියලා ගන්නට මොනවද ඉතුරුවන්නේ කියලා. දැන් උදාහරණයක් කියමු. ඕන්න වේදනාව මමයේ මගේ මගේ ආත්මය. දැන් වේදනාව මම මගේ ආත්මය කියලා අපි අරගෙන භාවනාව කරන්නේ. දැන් වේදනාව මෙලකින් මොහොතින් මොහොත වෙනස් වී වෙනස් වී ඉස් නැති යනවා. එතකොට වේදනාව නැති නැති ඉවස අනිත්‍ය යනවා. අර වේදනාව අනාත්ම ආත්මය කියලා ගත්තාම ඒ ආත්ම බවත් ඇති ඇති ඇති ඇති නැති නැති නැති නැති ඉවස අනිත්‍ය කියනවා. ඒ කියන්නේ අනිත්‍යට ගියාට පස්සේ සම්පූර්ණ නැති ගියාට පස්සේ එතන මොකක්ද ආත්මය කියලා ගන්න දෙතරවන්නේ. මෙන්න මේ විදිහට සංඥා ස්කන්ධය කාරණ කියලා ගත්තනම් ඒක නැති නැති යනකොට ආඥාවක් නැති නැති යනවා. සංඥා ස්කන්ධය සම්පූර්ණයෙන් නැති යනකොට ආඥාවක් සම්පූර්ණයෙන් නැති යනවා. මේ වගේමයි සංස්කාරස්කන්ධය, ඒ වගේමයි විඥානස්කන්ධය, ඒ වගේමයි රූපස්කන්ධය. රූපස්කන්ධය මනෝමය කියලා ගන්නවා. දැන් අපිට භාවනාව කරන පැහැදිලිව කියන මොහොතින් මොහොතම සෑම තැනක් ගානෙම ආස්වාද ප්‍රාසාද සැලනක් රැල්ලක් ගානෙම මේ මුළු කයම වෙනස් වීම වෙනස් වීම වෙනස් වී යනවා. මේ රූපස්කන්ධය මගේ ආත්මය නම් මේ හැම මොහොතෙම මෙලෙසින් වෙනස් වීම වෙනස් වී යනකොට මගේ ආත්මය නේද මෙලෙසින් වෙනස් වී යන්නේ. මේ රූපවල සම්පූර්ණයෙන්ම හිතට නොතනිය ගියොත් ඒ මහරමා කලින් කියවා මේ ආත්මය කියලා ගන්නකොට මොකද ඒක වෙලා තියෙන්නේ? සම්පූර්ණයෙන්ම හිස්සනේ අනාත්මයි. මෙන්න මේ අනිත්‍ය තුළින් අනාත්ම දර්ශනය අවබෝධ කරගන්නට ඕනේ කෙනෙකුට නිර්වාණ ධාතුව ලබා ගැනීමට අපේක්ෂාවක් තිබෙනවා. එම නිසා මේ පින්වත් ඉතින් මේ භාවනාව දිගටම දිගටම කරගෙන යන මේ භාවනාව තුළින් සාර්ථක ප්‍රතිඵල කෙනෙකුට ගන්නට අපහසු වුණා නම් තවදුරටත් මේ ආනාපාන සති සමාධි භාවනාව විදර්ශනාවට හරන් හරවන්නට ඕනේ. තව තවත් තව තවත් විස්තර වශයෙන් මේ විස්තර වශයෙන් කොන් ලබන විදර්ශනා භාවනාව අද අපි ප්‍රකාශ කරන්නේ නැහැ. විශේෂයෙන්ම මේ පින්වත් කායත හැකියාව තිබෙනවා නම් ගරු රේරුකාණේ චන්දවිමල ස්වාමීන් වහන්සේ විසින් පැතිට පොතක් කියන චක්කාලී සාකාර මහා විපස්සනා භාවනාවට. මේ පොත ආරම්භන කියවන්න. මේ කියපු පාරම දැන් මම කරුණු ක්‍රම දෙකක් කියලා දුන්නා මේ ආනාපාන සති සමාධි භාවනාව විදර්ශනා කරනාකයි. ඒ ක්‍රම දෙකෙන් ප්‍රතිඵලයක් ගන්නට බැරි නම් විස්තර වශයෙන් මේ විදර්ශනා භාවනාව කරන්න ඕනේ. විශේෂයෙන්ම මේ පංචස්කන්ධේ අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, රෝගයක් වශයෙන්, ගරුවක් වශයෙන්, උලක් වශයෙන් මේ ආදී 40 ආකාරයකින් අවබෝධ කරගන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන් 11 ආකාරයක් අනුව වශයෙන් මෙහි කණුක බව දක්වා තිබෙනවා. මෙන්න මේ හතරේ ආකාරය පිළිබඳ විස්තරයක් කරනවා කලින් කියපු සමුරේවකාණී සංඝරත්න ස්වාමීන් වහන්සේ විසින් පිටිත චත්තානී සාකාර මහා විපස්සනා භාවනාව ශ්‍රමණය කියන පොතේ දැක්වෙන ඒ පොත අරගෙන මේ පින්වත් අය කියවන ඒ පොතේ දැනුම් සම්භාරය ඇති කරගත්තාට පසු ඒ පිළිබඳ අවබෝධයක් ඇති කරගත්තාට පසු මා අර කණින් කියපු ක්‍රම දෙකෙන් එකක් අනුගමනය කරන්න. එතකොට මේ පින්වත් අයට සම් සමහර විට නිර්වාණ ධාතුව අවබෝධ කරගන්නට පුළුවන් වෙනවා ඇති. ඒකේම ඔහොත් තවදුරටත් මේ විදර්ශනා ඥානයන් දියුණු ඥානවල දියුණු වෙන ආකාරයට මේ විදර්ශනා භාවනාව හරවන්නට ඕනේ. ඒ සඳහා සුදුසු කර්මස්ථාන ආචාර්යවරයෙකු වෙන උපදෙස් ගන්න භාවනා කරන්නට ඕනේ. දැන් එම නිසා මේ පින්වත් අයට මේ දක්වා පවත්වපු දේශනාවේ සිට සාරාංශය ප්‍රකාශ කරන්නම්. මේ ආනාපාන සති සමාධි භාවනා විදර්ශනාවට හැරෙන්නේ ආකාර ප්‍රමදීකයක් තිබෙනවා. පළමුවෙන් සමත වශයෙන් දිනු කරලා ඊට පස්සේ විදර්ශනාවට හැරවීම. එහෙම නැත්නම් සමත විදර්ශනා දෙකම එක විදියට එක විදියට එකවර වැඩෙන ආකාරයේ යොදනන්ද භාවනාවක් වශයෙන් කිරීම නැත්නම් 16 ආකාරයේ ආනාපාන සති සමාධි භාවනාව වැඩි වීම. මේව කරනකොට ආනාපාන සමාධි සතිය දිනු වෙනකොට ආස්වාස් ප්‍රාසාසන තීරුවියට පසු අර ඉඳිනවා හැදෙනවා ඉඳිනවා හැදෙනවා කියන ක්‍රම අනුගමනය කරමින් මුළු ශරීරයම පිනිනන ආකාරයෙන් භාවනාව ප්‍රගුණ කරන්නට කෙනෙක් වඩන උත්සාහ ගැනීම. එහෙමත් කළා ඒක බැරිදුනොත් එහෙම ඒක හරියන්නේ නැත්නම් අර මාසිය පොයේ දෙවනුවට කී පරිදි නාම රූප දෙක වෙන වශයෙන් දැකලා ඊට පස්ව මේ නාමස්කන්ධයේ තියෙන වේදනා සංඥා සංකාර විඥාන කියන එක ඒක ස්කන්ධය මේකේ සාස්ත්‍රාස් පාස්ත්‍රාස් කරලා පාසාම අනිත්‍යද යන හැටි දැකලා ඊට පස්සේ අර පංචස්කන්ධයේ මේකේ සාස්ත්‍රාස් පාස්ත්‍රාස් කරලා තුනින් අනිත්‍යද යන හැටි දැකීම මෙන්න මේ කමටි තමයි අපි මේ දක්වා ප්‍රකාශ කරේ මේ අනුපිළිපෙදින මේ සින්වත් අයට ඉතා ඉක්මනින්ම ජීවනින්ම සැනසීමට වාසනාව ශක්තිය උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද කරමින් අපි මේ දේශනාව මෙතනින් නිම කරන්නම් සෑම දිනාටම නිවාස් කරන අත්පත් වේවා දැන් එහෙනම් කවුරුත් පොරොත්තු කිරීමට සූදානම් වන්න. පොරොත්තු කිරීමට ප්‍රථමයෙන් සිය සමාදන් වන්නට ඕන, සියතුම් බඳින්නට ඕන, සියතුම් කමා කර ගන්නට ඕන. ඒක සප කරන්නේ සියතුම් කමා කර ගැනීමේ සිට මේ පොරොත්තු සිදු කරන්නේ. දැන් පහසියම වඩවන්න. මහත්වත් වූ සම්මා සම්බුද්ධ ශාසනයට මම নমස්කාර කරමි. මම নমස්කාර කරමි. මම নমස්කාර නමස්කාර කරන කියලා සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර කරනවා. මාගේ කාය සිත වචන යන තුන්දරින් අතීත සංසාරයේ පටන් මේ මොහොත දක්වා යම් වරදක් සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට සිදු වී ඇතනම් ඒ සියලුම වැරදිවලට සියලුම බුදුරජාණන් වහන්සේලාගෙන් මම සමාව අයදිමි සමාව අයදිමි සමාව අයදිමි මට සමාවන සේක්වා කියලා සියලුම බුදුරජාණන් වහන්සේලාගෙන් සමාව ගන්නවා ඒ වගේම සියලුම පසේ බුදුරජාණන් වහන්සේලාගෙන සමාව ගන්න කය සිත වචන යන තුන්දරින් යම් වරදක් තිබේ නම් ඒ සියලුම වැරදිවලට මට සමාවන සීක්වා කියලා. මේ සද්ධාම රත්නයෙන් දෙලෙසින්ම සමාව ගන්න. මේ සද්ධාම රත්නයේ මාගේ කය සිත වචන යන තුන්දරින් මගේ සංසාරේ පටන් නිමෝදක් කයම් වඩක් නම් මේ වර්ධයට මට සමාවන සීක්වා කියලා. අෂ්ටාය පුද්ගල සංඝරත්නයම සමාව ගන්න සංඝරත්නයන් මහත්සේලාට මා දැනුවත් වූ නැඳනවට කායික වචන යන සුන්දරින් යම් බලවත් සිදුවෙනවා නම් ඒ සියලුම බැරිදුවට අෂ්ටාය පුද්ගල සංඝරත්නය මාසේ යන කම්පාවෙන් මට සමාව දැක්වා ඊළඟට නිවන් දුක කාට හරි ඒ වෙන ආමයකට මාගේ කායික වචන යන තුන්දෙනිම වඩක් සිදුනා නම් ඒ සියලුම වැරදි වලට ඒ සියලුම මාර්ගයන්ගේ මම සමාව අයිතිමත් සමාවන තේක්වා කියලා සමාව ගන්න. දැන් චතුරාර්යක භාවනාව බුද්ධානුස්සතිය මෛත්‍රී අසුබ ස්මරණ. මේ භාවනාව කළාට පසු අර කලින් කියපු ආනාපාන සමාධි භාවනාව දිනකොට ඊට පස්සේ විදර්ශනාට හරවනවා. බුදුදහම අපි කලින් ටිකක් සිහිපත් කරනවා. තෝ භගවානිති අදවන සාමනාංගිරතන් මහන්ස ඔබ වහන්සේ අද අසනම වනසේක මේ දෙතුන් වාරයක් ඉපස්සනවා සෝ භගවාති තී සම්මා සම්බුද්ධෝ ස්වාමී භාග්‍යවතුන් මහන්ස ඔබ වහන්සේ සම්මා සම්බුද්ධ නම් වනසේක මේ දෙතුන් වරක් සිහිපත් කරන්නේ ඉදිරියට සෑම කොටසක්ම ලෙසින් කීපවරක් සිහිපත් කරනවා. සෝ භගවාති සෝ ඉතියාකර සංපන්නා සානෝ භාග්‍යවතුන් මහන්ත ඔබ වහන්ස සදන සංසන්නං වනසේකු ඕ භගවා මිත්‍ති සබතෝ සාමි භාග්‍යවතුන් මාංස ඔබ වා සුනං සැලකීම සිටීම නිසා මට සෝයක් ලැබෙනවා ඒ නිසා මම සබහාන වීමේ ශෝකත් වෙන කියන පරිමේ ප්‍රකාශ කරනවා මම සබහාන වීමේ ශෝකත් මම සබහාන වීමේ ශෝකත් මම සබහාන වීමේ ශෝකත් ေနသံဃေ වන් සංසයෝද තරහං විද්වාසු සම්විද්වා ආසීනාගී නන්ද සංසම්තුද තරහං විද්වාසු සම්විද්වා

පිළිකුල් භාවනාව ශරීරයේ මේ ඒ පිළිකුල් කොටස් ඇති ආකාරයෙන් මෙනෙහි කරන්න. අත්ති උනසංසානිකේසා මෙන්න සරිදේ කිසුනම් ඕකුණස කුටසකන්ත ඉම සමීරේ දුම්නම් ඕ කුණස කුටසක් ආකාරය දක්වන සමාධිය මලමින් මේ පෙට්ටියක් මත සබාහට ඒ දැන සිහිපත් කරනවා අනිච්චවත සංඛාරා උපාද වන්තං උපඤ්ඤිතා නුරුංජන්ති තේසං හෝත සමාසුකෝ ဒီယုတ် සංවිතයි